චන්දන මහත්මයා අවසරයි ස්වාමීන් වහන්ස අද අද වැඩසටහන නම් සම්බන්ධ නෑ මගේ ප්‍රශ්නේ කමක් නැද්ද? අකමක් නෑ. පටිච්චසම්පාදයේදී වේදනාව නිසා තණ්හාව ඇති වෙනවා කියනකොට දුක්ඛ වේදනාව නිසා තණ්හාව ඇති වෙන විදිය ටිකක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ඒක හොඳ ප්‍රශ්නයක්. දැන් අපිට තණ්හාව ඇති වෙන්නේ ප්‍රධාන වශයෙන් සුඛ වේදනාවත් එක්ක. එතකොට වේදනාව සුඛ දුක්ඛ උපේක්ඛා කියන තුන් ආකාරයකින් දක්වනවා. එතකොට කොහොමද දුක්ඛ වේදනාව තුල තණ්හාව මතුවෙන්නේ කියන ප්‍රශ්නය බොහොම වැදගත් වෙන්නේ ඒ නිසයි. දැන් අපි එතනදි තේරුම් ගන්න ඕන කාරණේ තමයි අපිට ඇත්තටම සුඛ වේදනාව කෙරෙහි තියෙන ඇලීම බැඳීම හේතු කොටගෙන තමයි අර දුක්ඛ වේදනාව පිළිබඳ ගැටීම ඇති වෙන්නේ. එතකොට දුක පිළිබඳව අපට ඇලීමක් නෙමෙයි ඇති වෙන්නේ දුක පිළිබඳ ගැටීමක්. ඒ ගැටීම්කාරී මානසිකත්වේනොත් අපි කරගන්නේ හැබැයි උපාදානය. එතකොට අපි තණ්හාවෙන් උපාදාන කරගන්නවා ගැටීමෙනුත් උපාදාන කරගන්නවා. දැන් බෝසතාණන් වහන්සේ පසුපස දේවදත්ත හාමුදුරුවෝ යන්නේ තෘෂ්ණාවෙන් නෙමෙයි ගැටීමෙන්. හැබැයි ඒ ගැටීමෙන් බන්ධනයක් ඇති වෙනවා. එතකොට දැන් තණ්හා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන. එතකොට අර තණ්හාව නිසා උපාදානය ඇති වෙනවා. තණ්හාව නිසා උපාදානය ඇති වෙනවා වගේම අර ගැටීම නිසාත් උපාදානය ඇති වෙනවා. එතකොට අන්න ඒ එතනින් අපි හඳුනා ගන්නට ඕන එහෙමනම් මේ ඇතිවීම කියන එක නිර්මාණය වෙන්නේ ප්‍රතික්ෂේප කිරීම නිර්මාණය වෙන්නේ ඊට වඩා වෙනස් දෙයක් අපි අපේක්ෂා කරන නිසා. ඒ නිසා එතන තියෙන්නේ තෘෂ්ණාවේ ගැටලුවමයි. යම් කෙනෙක් තෘෂ්ණාව නැති කළොත් දැන් ඒක අපිට තවත් පැත්තකින් හඳුනා ගන්නට පුළුවන් අනාගාමි මාර්ගඥාණයටපත් වෙනකොට කාමරාගය දුරු වෙනකොටම පටිඝයත් ඒත් එක්ක දුරු වෙනවා. ඒ මොකද මේ දෙක එකට බැඳිලා තියෙන්නේ. කාමරාගය තියෙන තාක්කල් තමයි පටිඝය තියෙන්නේ. ගැටෙන්නේ ඇලීම තියෙන තාක්කල්. එතකොට ඇලීම, තෘෂ්ණාව, අපේක්ෂාව අතහැරිච්ච ගම අපිට ඒ දේ තිබුණත් එකයි වෙන දෙයක් තිබුණත් එකයි. අපි වෙන දෙයක් තියෙන එක සුදුසු නැහැ කියලා ප්‍රතික්ෂේප කරන්න පටන් ගන්නවා අර ඇලීම නිසා. ඒ නිසා දුක් වේදනාවත් එක්ක යම්තා ගැටෙනවද ඒ ගැටෙන්නේ තණ්හාව නිසාමයි. ඒ නිසා තමයි වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදානං කියලා. එතන තණ්හා විතරක් මතු කරලා තියෙන්නේ. තණ්හා පාදක කොටගෙන තමයි දුක පිළිබඳ ගැටීමක් නිර්මාණය වෙන්නේ. ඒක තණ්හාවේම අමතර ඵලයක් හැටියට. හොඳට පැහැදිලි. හොඳට පැහැදිලි ස්තේරුවන් සර්ණයි ස්වාමීන් වහන්සේ.